මජ්ක්‍ධිම නිකාය මාගන්ධිය සූත්‍රය. මජ්ක්‍ධිම නිකායේ මැද සූත්‍ර 50යි. පරිබ්‍රාජක වර්ගයේ පස්වෙනි සූත්‍රය. එක් කාලයක භාගතුන් වහන්සේ කුරුරට කම්මාස්ස ධම්ම නම් නිගමෙහි වැඩ වාසය කරන සමයෙහි භාරද්වාජ ගෝත්‍ර බමුණගේ ගිනිහල් ගෙහි වාසය කළා. තන ඇතිරියක් පනවගෙන වාසය කරනවා. මොකටද මේ වාසය කරන්නේ? මාගන්ධිය පරිබ්‍රාජකයාට අනුග්‍රහ කරන්න ඕන හින්දා ඒ මාගන්ධිය පරිබ්‍රාජකයාගේ මාමා කලින් මහාන වෙලා දැන් රහත් වෙලා ඉන්නේ. ඉතින් මාගන්ධිය පරිබ්‍රාජකයාට අනුග්‍රහ කරන්න ඕන හින්දාම දිව්‍ය කුටියක් සමාන ජේතවනේ ගන්ධ කුටිය අතෑරලා අලු කුණු සහිත භාරද්වාජ ගෝත්‍ර වවුනගේ ගිනිහල් ගෙට ඇවිල්ලා තන ඇතිරිය පනවගෙන වැඩ වාසය කරනවා. ඉතින් එතන වාසය කරන්න ඒ තරම් සුදුසු නැහැ. දහවල් කාලයේ දරුදරියන්ගේ ක්‍රීඩා නිසා ශබ්දය තියෙන හින්දා කුරු රට කම්මස්ස ධම්ම කියන නියම් ගමේ පිළිපින සැසිරලා දවල් කාලේ විවේකයෙන් වාසය කරන්න ඕන හින්දා මහ වනයේට ගිහිල්ලා මහවනේ භාවනා කරලා හවස් යාමේ තමයි මේ බාරොද්දාජ ගෝත්‍ර බමුණගේ ගිනිහල්කෙට කීප දවසකට මේ නැවතිලා ඉන්නේ අනුග්‍රහ පිණිස. මා විසින් බොහෝ කල පාරමී පිරුවේ අනුන්ට අනුග්‍රහ කිරීම පිණිසයි කියලා හිතලා දිව්‍ය කුටයක් සමාන තමන්ගේ වාසස්ථානය අතහැරලා මේ තන ඇතිරියේ වැඩ ඉන්නවා. වෙන්දත් නම් භාගතුන් වහන්සේ තන ඇතිරිය අකුලලා තමයි යනවා කියන්නේ. එදා විශේෂ දවසක් නිසා තන ඇතිරිය ඒ ආකාරයෙන්ම දිගහැරලා පිඬුපිඬු සැසිරලා ගිහිල්ලා භාවනා කරනවා. ඉතින් මේ මාගන්ධිය කියන පරිබ්‍රාජකයා ජංගා විහරණයේ යෙදෙනවා. ඒ කියන්නේ කකුලට ව්‍යායාම පිණිස ඇවිදිනවා. ඒ ඇවිදින ගමන් භාරද්වාජ ගෝත්‍ර බමුණගේ ගිනිහල්ගෙට ඇවිල්ලා භාරද්වාජ ගෝත්‍ර බමුණත් එක්ක කතා කරගෙන ඉන්නකොට මේ තන ඇතිරිය දැකලා ඒ තන ඇතිරිය තියෙන ආකාරය දිහා බලලා සතුටක් හිතෙනවා. හිතෙනවා ඒ තන ඇතිරියේ අතින් අවුල් වෙච්ච තනක්වත් කකුලෙන් අවුල් වෙච්ච තනක්වත් හිස තියලා අවුල් වෙච්ච තනක්වත් නැතුව බොහෝම පිළිවෙලකට 이르දිමත් ශ්‍රමණේක් වැඩ හිටියා වගේ ඒ වැඩ හිටිය පාටක්වත් නැති වෙන්න තමයි තියෙන්නේ. ඉතින් ඒක දැකලා මාගන්ධිය පරිබ්‍රාජකර සතුටින් ලහනවා මේ ශ්‍රමණේක්ට සුදුසු තන ඇතිරියක් වගේ කියලා කිව්වහම බාරුද්දාජ ගෝත්‍ර බමුණා කියනවා මේ මාගන්ධිය ශ්‍රමණ ගෞතම ශාක්‍ය පුත්‍ර අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමයි මෙහි වාසය කරන්නේ. උන්වහන්සේගේ උසස් කීර්ති શબ્දයක් පැතිරලා තියෙනවා මොනවාගේද මේ කීර්ති શબ્දය ඉතිපිසෝ භගවා මෙසේ විය භාගතුන් වහන්සේ අරහං කෙලස් වලින් තොරයි අග්‍ර දක්ිනේයයි සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධලට සුසු විශේෂ ඥාන තියෙනවා චතු වෛශාරඥාන දස බල ඥාන ආදී විශේෂ ඥාන තියෙනවා විඥාචරණ සම්පන්නෝ අෂ්ට විද්‍යාවකින් සමන්විතයි. චරණ 15කින් සමන්විතයි. සුගතෝ උතුම් වූ නිවනට පැමිණලා සැනසීලා තියෙන. සංසුන් වූ ඉරියව් තියෙනවා. සැනසුන විදිහේ වචන සාන්ත වචන තියෙනවා. ඒ රූපකාය දිහා දෙවියෙකුට බ්‍රහ්මයෙකුට උනත් එක දිගට ඕන තරම් වෙලා බලාගෙන ඉන්න පුළුවන්. ලෝකවිදු මනුෂ්‍ය ලෝකය එහෙම නැත්නම් සත්ත්ව ලෝකය සංස්කාර ලෝකය සහ සසු ලෝකය අවබෝධ කරගෙන තියෙනවා. අනුත්තර පුරිස ධම්ම සාරති කිසිවකට නොදියුණු පුරුෂයන් দমনය කරන පුරුෂයන් නිවනට යොමු කරවන රියදුරෙක් වගේ. සත්තා දේව මනුස්සාන දෙව් මිනිස්සුන්ට ශාස්ත්‍රු බුද්ධෝ සකීය ශක්තියෙන්ම ස්ඥානයෙන්ම අරහත්ත්වයට පත් වුණා. භගවා සර්වාකාරයෙන්ම භාග්‍යවත් සියලුම භාග්‍යයන් එකට එක්කලා වෙනි. රූපකාය යසස කියන්නේ පිරිස කීර්තිය 이르දිය කාය බලය සීලය සමාධිය ප්‍රඥාව ඊට අමතරව ධනය හැම එකකින්ම එකට එක්හව් කළා වගේ සියලුම භාග්‍යවත් ගුණවලින් සමන්විතයි. මෙන්න මේ වගේ උසස් කීර්ති શબ્දයක් පැතිරලා තියෙනවා මේ ශ්‍රමණ ගෞතම එතකොට කියනවා මාගන්ධිය කියනවා නොදැකිය යුතු දෙයක් දැක්කා. අසුබ දෙයක් දැක්කේ. මොකද මේ ශ්‍රමණ ගෞතමයෝ දියුණුව නැසන කෙනෙක් වෘද්ධි නාශකයි. එතකොට මේ බාරද්දාජි ගෝත්‍ර බමුණ කියනවා මාගන්ධිය පරිස්සමට කතා කරන්න. බොහෝ රජවරු, බොහෝ බ්‍රාහ්මණයෝ, බොහෝ ගෘහපතියෝ, බොහෝ ශ්‍රමණයෝ පැහැදිලා ඉන්නේ භාගතුන් වහන්සේලා. එතකොට කියනවා බාරද්දාජ මාව රකින්න උත්සාහ කරන්න එපා. ශ්‍රමණ ගෞතමයන් ඉදිරියේ වුණත් මම මේ කියනවා. මොකද මම මෙහෙම කියන්නේ අපේ සූත්‍රවල එනවා. ඒ පරිබ්‍රාජකයාගේ සූත්‍රවල එහෙම එනවා. ඒ නිසා. මොකද මාගන්ධීය පරිබ්‍රාජක මෙහෙම දෘෂ්ටියක් තියෙන්නේ. ඇස වඩන්න ඕන. නොදැක්ක දේ දකින්න ඕන. දැක්ක දෙයට වඩා ලස්සන දේවල් තව දකින්න ඕන. කන වඩන්න ඕන. නොදැක්ක ශබ්ද අහන්න ඕන. දැකපු ශබ්ද වලට වඩා හොඳ ශබ්ද අහන්න ඕන. අහපු ශබ්ද වලට වඩා හොඳ ශබ්ද අහන්න ඕන. නහය වඩන්න ඕන. කලින් විඳලා නැති සුවඳ තව තව ආග්‍රහණය කරන්න ඕන. කලින් ආග්‍රහණය කරපු සුවඳ වලට වඩා ප්‍රණීත උසස් සුවඳ ආග්‍රහණය කරන්න. දිව වඩන්න ඕනේ. කලින් කාලා නැති જાති කාලා බලන්න ඕනේ. කලින් කාපු දෙයට වඩා උසස් උසස් දේවත් කාලා බලන්න ඕනේ. කය වඩන්න ඕනේ. ඒ ස්පර්ශ හොඳ හොඳ ස්පර්ශ හොයන්න ඕනේ. මනස වඩන්න ඕනේ. කලින් දන්නේ නැති ධර්ම ඉගෙන ගන්න ඕනේ. ඒ ධර්මේ වඩන්න ඕනේ කියලා. බැලුවාම නම් ඉතින් අද කාලේ මිනිස්සුන්ට තියෙන දෘෂ්ටියමයි නේද? බෞද්ධයෝ කියලා හිතන් ඉතින්. ඒකට මේ බෞද්ධාගම නෙමෙයි අන්‍යෝ මිත්‍යා ලබ්ධියක්. ඉතින් අද කාලේ දකින්න හම්බෙන්නේ බහුතර මිනිස්සුන්ට මේක තමයි තියෙන්නේ. ඒ කියන්නේ නොදැක්ක රූප දකින්න ඕනේ, නොආපු ශබ්ද, ආහපු නැති ශබ්ද අහන්න ඕනේ. කලින් විඳලා නැති ගන්ධයන් ආග්‍රහණය කරන්න ඕනේ. රස විඳලා නැති දේවල් රස විඳින්න ඕනේ. විඳපු නැති ස්පර්ශ හොයලා විඳින්න ඕනේ. ඒවා ඒ ධර්ම තමන් තුළ ඇති කරගන්න ඕනේ. බාරද්දාජිකෝත් වුණා කියනවා. ඉතින් මාගන්දියට බරක් නැත්තම් අවරයක් නෙමෙයි නම් මම මේක ශ්‍රමණ ගෞතමන්ට කියන්නේ. ඒක කියනවා වාව රකින්න උත්සාහ කරන්න එපා කියන්නේ. අපේ සූත්‍රවල එන හින්දා කිව්වා. එයාගේ මෙහෙම තියෙනවා. හවස ඒ ඊට පස්සේ ටික වෙලාවකින් මාගන්ධිය පරිබ්‍රාජකයා යනවා. බුදුරජාන් වහන්සේ වඩිනවා. බුදුරජාන් වහන්සේ ඒ තන ඇතිරියේ වැඩ සිටියාම ඉතින් භාරද්වාජ ගෝත්‍ර වවුන ඇවිල්ලා වඳිනවා. වැඳහම බුදුරජාන් වහන්සේ විවේකයෙන් කැලේ භාවනා නියෝගිය වැඩේ ඉඳද්දි දිවස වඩලා ආලෝකය පතුරවලා මේ දෙන්නගේ ඉරියව් දකින්නවා. දිව්‍ය කණින් මේ කතා බහ අහනවා. භාගතුන් වහන්සේ තන ඇතිරියේ වැඩ ඉඳලා අහනවා මේ ಭಾರද්වාජ මේ තන ඇතිරිය සම්බන්ධයෙන් මාගන්ධයත් එක්ක කතාවක් ඇති වුණාද? ಭಾರද්වාජ ගෝත වුණාට ප්‍රීති සංවේගයක් ඇති වෙනවා. ලොමු දහගෙන එනවා. රෝම කූප කෙලින් වෙනවා. එනින් වෙලා සතුටු වෙලා මහා පුරුෂයා ළඟ ඉඳලා කිව්වා වගේ කියපු කතාව අහලා කියලා භාගතුන් වහන්සේගේ ආශ්චර්යමත් කරුණක් පිළිබඳ සතුට හිතෙනවා. ඒ වෙලාවේ මාගන්ධිය ආයෙත් ජංගා විහරණයේ ඉතුරු කොටසේ ආය යාපහු එනවා. භාගතුන් වහන්සේ අහනවා මේ මාගන්ධිය ඇස කියන එක රූපය ආරාම කොට තියෙන්නේ. චක්කුම්කෝ මාගන්ධිය රූපාරාම. ඒ කියන්නේ ඇස කියන එක ඇස තියෙන්නේ රූපේ තියෙන තැන. රූපේ තියෙන තැන තමයි ඇස වාසය කරන්නේ කියලා කියන්නේ ඇස හැසිරෙන්නේ රූපේ තියෙන තැන. රූපේ ආරාම කොට ඉන්නවා. ආරාමයේ නිවාසය කරන්නේ. රූප රතං රූපය නිසා ආස්වාදයක් විඳිනවා ඇස. රූප රති කියන්නේ රූප රතං. රූප සම්මුදිතං රූපය නිසා මේ ඇස උපදින. ඇහි යම් කිසි දැනීමක් තියෙනවා නේක උපදින. සම්මුදිතං කියලා කියලා තියෙන්නේ මේ පිනවනවා කියන එක. ඇලෙනවා. ඇලිලා තියෙන්නේ. රූප රතං ඇලිලා පිනවලා තියෙන්නේ. මෙන්න මේ ඇස තථාගතයන් වහන්සේ দমনය කරලා තියෙන්නේ. ගෝපණය කරලා තියෙන කියන්නේ මනා ලෙස ආරක්ෂාව යොදවලා තියෙන්නේ. ඒ කියන්නේ වහලා තියෙන්නේ. ගෝපණය කියන්නේ මේ අනවශ්‍ය දේවල් පේන්න තියෙන වහලා අනවශ්‍ය දේවල් බලන්නේ නැහැ. නැත්තම් දිවස තියෙනකොට ගොඩක් දේවල් පේනවනේ. අනවශ්‍ය හිතට ඕන නැති දේවල් බලන්න ඕන නැති දේවල් බලන්නේ රක්කිතං කියලා තියෙන රැකලා තියෙන සංවතං කියලා කියන්නේ ආවරණය කරලා තියෙන මෙන්න මේ ආකාරයට වචන හතරකින් කියනවා මේ ඇස দমনය කරලා තියෙන බව තමන් ඇස দমনය කරලා හින්දා ඇස দমনය කිරීම පිණිස ධම් දේශනා කරනවා ඇසේ සංවරය පිණිස ධම් දේශනා කරනවා ඒ හින්දා දර කතාව කිව්වේ ශ්‍රමණ ගෞතමයෝ වෘද්ධිනාශකේ දියුණුව නසන්නේ කියලා. මොකද බුදුජන් වහන්සේ කියනවා මේ හැමදේම බලන්න එපා. මාගන්දිය කියන්නේ පුළුවන් තරම් බලන්න. ඒ දෘෂ්ටි එහෙමයි. බුදුරජාණන් වහන්සේ කියන්නේ හැමදේම බලන්න එපා. ඉතින් ඒ හින්දා දර කිව්ව කියලා වම කියන ඔව් මම කිව්වේ ඒක තමයි. මොකද අපේ සූත්‍රවල එහෙම එනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ අන මේ කන කියන එකක් සද්දේ ආරාම කරගෙන තියෙන. සබ්දේ ඇල්ල සබ්දයෙන් පිනවලා තියෙන. ඒක බුදුන් වහන්සේ කන দমনය කරලා තියෙන සංවර කරලා තියෙන. ඒ නිසා කනේ සංවරය පිණිස ධම් දේශනා කරනවා. ඒ හින්දා දාර කතාව කියලා රූපයයි, ශබ්දයයි, ගන්ධයයි, රසයයි, ස්පර්ශයයි, ධම්මයයි කියන හයටම අහනවා. අහුවා මගන්දි කියන ඔව්. ඒක තමයි මම මෙහෙම කිව්වේ. මොකද අපේ සූත්‍රවල එනවා කියලා. බුදුරජාන් වහන්සේ කියනවා මගන්දිය එක්කෙනෙක් එක පුද්ගලෙක් කලින් මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කෙරෙහි කියන්නේ රූපය කලින් රූපේ හොඳට දැකලා සතුට වෙනවා. පස්සේ කාලයක රූපයන්ගේ ඇතිවීම කියන්නේ රූප දැකීම කියන එක ඇතිවීම හේතුව. එහෙම නැත්නම් රූප දැකීම නැතිවීම කියන එක ඒව අවබෝධ කරගන්න. රූප දැකීමෙන් නැති වෙන ආස්වාදය කියන්නේ සතුට. රූප දැකීමේ ආදීනව නරක පැත්ත, නරක ප්‍රතිඵලය. සහ රූප දැකීමෙන් අයින් වීම නැත්නම් විවේකයටපත් වීමේ තියෙන ආනිසංස නිස්සරණ කියන මේ දේවල් යථාභූත ඥානේ ඇත්ත ඇති හැටියට දැනගෙන පස්සේ කාලෙක ඒ රූප පිළිබඳ දැනගෙන අයින් වෙනවා රූප බලන්නේ නැතු රූපය පිළිබඳ තියෙන තෘෂ්ණාව අතාරිනවා රූප හොයන්න තියෙන වෙහෙස අතාරිනවා රූප නැතිකමින් තියෙන පිපාසය නැති කර ගන්නවා මෙන්න මේ පුද්ගලයා ගැන ඔබ මොකද කියන්නේ? තමන්ගේ ආගම හැටියට සූත්‍රවල තියෙනවා නේද? මාගම් දෙකේන ඉතින් විශේෂ කියලුත්තක් නැහැ. එහෙම කියන්නේ ඒ ආගමේ මොකුත් නැහැ. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධම් හයටම බුදුන් වහන්සේ අහනවා. එතකොට කියනවා ඉතින් මේ দমনය කරගෙන ඒ ආසාව දුරු කරගත්ත පුද්ගලයා ගැන ඒක කියන්න විශේෂ දෙයක් නැහැ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා මම ගීගේ වාසය කරනකොට කලින් පංචකාම ගුණයම සේවනය කළා. පංචකාමයෙන්ම සතුටු වුණා. ඇහෙන් දැකිය යුතු ඉෂ්ට වූ, ඒ කියන්නේ ප්‍රාර්ථනා කරන ආකාරයම වූ, කාන්ත වූ මනාප වූ. ඒයි කියලා කියන්නේ තමන් පතන ආකාරය. කාන්ත කියලා කියන්නේ දැකීමට කැමති. මනාප කියලා කියන්නේ මනසට හොඳයි කියලා හිතෙන. අන්න ඒ වගේ රූප බලලා තියෙනවා. ශබ්ද අහලා තියෙනවා. ගන්ධයන් විඳලා තියෙනවා. රස විඳලා තියෙනවා ස්පර්ශ විඳලා තියෙනවා පංචකාමයේ කියන්නේ ස්පර්ශ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන පහම විඳලා තියෙනවා කොහොමද ඉඳලා තියෙන්නේ පෙර ගිහි ගියේ ඉන්නකොට මට මාලිගා තුනක් තිබුණා රම්ම්‍ය සුරම්ම සුබ කියලා ඒ තුනම එක උස හැබැයි එකක් තට්ටු පහයි ගිම්මාන කාලයට තියෙන එක තට්ටු පහයි හැබැයි එකම උස වස්සාන කාලයට තියෙන එක තට්ටු 7යි මහල් 7යි හේමන්තයේ තියෙන එක හිම කාලෙට තියෙන එක 39යි. ඒ හේමන්තයේ තියෙන එක තියෙන මාලිගාව බිත්ති උස අඩුවෙන් හදලා තියෙනවා. ඇතුළත රස්නේ ඇවිල්ලා රස්නේ නවතන විදියට. සියලුම බුමුතුරුණු ඇඳ ඇතිරිලි වගේ දේවල් ලොම් වලින් කරලා තියෙනවා. රස්නේ රැඳෙන්නේ. දවල්ට ඒකේ ජනෙල් ඇරලා රාත්‍රියේ වහනවා. ඒවා හොඳටම හොඳට හොඳින් වැහෙන වා කවුළු තියෙන. ආයි සීතල ඇතුළට එන්නේ නැහැ ඒක. වර්ෂා ඍතු වල තියෙන එක මධ්‍යම ප්‍රමාණයට හදලා තියෙනවා. මහල් 7යි. ගිම්හානයේට තියෙන එක මහල් 5යි. බිත්ති ගොඩක් උසයි. ග්‍රීෂ්ම කාලේ තියෙන එක. ඒකේ ඒ ශ්‍රී යහන කියන සිද්ධාර්ථ කුමාරයා සතපෙන යහන වටේට 800ක් රන් බඳුන් සුවඳ වතුරෙන් පුරවලා තියනවලු සිසිල හමන්න. ජල යන්ත්‍ර වලින් ඒ මාලිගාවේ තැන් තැන් වල වහින කලකමෙන් වතුර වැක්කරෙන් හදලා තියෙනවා. ඒ ගිම්හානේ සුදුසු ඒ පහේ වා කවුළු හොඳින් ඇරලාලු තියෙන්නේ. වා කවුළු වැහෙන්නේ නැහැ. දවල්ට සාමාන්‍ය වහලා තියෙන රැට ඇරලා තියෙන්නේ. තඹ දැල් වලින් වහලා තියෙන්නේ. වාතය ගමන් කරන විදිහට. අනෙක් කාරණය තමයි ඒ මහල් පස්මහල් ප්‍රාසාදේ ආකාශ අංගනේ. ඒ කියන්නේ වහලේ උඩ වෙනම උද්‍යානයක් තියෙනවා. ඒ උද්‍යානයේ හතර පැත්තේ පොකුණු හතරක් තියෙනවා. ඒ පොකුණු වල නොඑක් පක්ෂීන් සෙල්ලම් කරනවා. පස්වනක් පියුම් පිපිලා තියෙන්නේ. ඒ මැද්දේ රත්තරන් මණ්ඩපයක් තියෙනවා. මේ ආකාරයට තඹ දැලින් රන් දැලින් වහලා තියෙන. ඒ වගේ මේ රන් දැලින් වහපු මණ්ඩපයක් තියෙන. මේ පොකුරු ටික වහලා නැහැ. මණ්ඩපය වහලා තියෙන. මේ ආකාරයට මේ අපි තාක්ෂණය හොඳයි කියලා හිතන් ඉන්න දැන් කාලේ තියෙනව තමයි දවස්වල කිව්වල තියෙන. ආකාස සංගණයක් සහ ජල යන්ත්‍ර අපි හිතන්නේ මේ ළඟදී අපි හොයාගත්තා කියලා. ඒකයි දැන් ඒ ඒ ශ්‍රී ආහන තියනවා කියන තැන ශ්‍රී ආහන වටේට 800ක් රත්තරන් රීති වාදන තියනවා. ඒවා සුවඳ පැන් පුරවලා මේ සිසිල සාමණ්ඩලු තියෙන. ජලයන්ත්‍ර වලින් වහිනවා වගේ ජලය යනවල හැමතැනම. අනිත් එක ඒ කාලේට අඳින්නේ ඔක්කොම නිල් පාට ඇඳුම්. නිල් පාට ඇඳුම් වල සිසිලස තියෙන. ඒව නම් අපි තාම දන්නෙත් නෑ මම හිතන්නේ. ඊට අමතරව මේ ලෝහමය බඳුන් තියනවලු සුවඳ මඩ දාපු මේ පස්වනක් පිව් දාලා يعني මේ ගේ ඇතුලේ. ඒ කියන්නේ දැන් ඔය කියන විදිහට මේ යහන් ගබඩාව කියන එක අපේ ලොකු ගුවන් ප්‍රදේශයක වගේ ලොකු හෝල් එකක වගේ ප්‍රදේශයක තියෙන යහන් ගබඩාවක් තියෙනවා. ඒ පුරුෂයන්ගෙන් තොර ඒ ප්‍රාසාදවල ඒ කියන්නේ ස්ත්‍රීන් පවා කියන්නේ ආරක්ෂාවට පවා ඉඳලා තියෙන ස්ත්‍රීන් පුරුෂයන්ගෙන් විරහිත ප්‍රාසාදය කියලා කියන්නේ 196000ක 96000ක ස්ත්‍රීන් ඉඳලා තියෙනවා. ශාක්‍ය කුමාරිකාවම 40000ක් ඉඳලා තියෙනවා. ඔය මණ්ඩපය කියලා කියන්නේ 40000ටම රැස් වෙන්න පුළුවන්. 196000කට වැඩ කරන්න පුළුවන් විදිහ මේ ලොකු මාලිගාවක් මේ කියලා තියෙනවා. ඒ වගේ මේ ගොඩක් සැප ඉඳලා තියෙනවා. පුරුෂයන්ගෙන් තොරව වාසය කළා තියෙනවා. මොකද සුද්ධෝදන රජු හිතවලු මේ කිසිම පුරුෂයෙක් දකින්නවත් එපා මේ තියෙන සැප කියලා. ඒ තරමට සැපක් දීලා. පුරුෂයෙකුට බලන්න බැරි තරම් සැපක් දීලා තියෙනවා පුතාට. අවුරුදු හත කාලේ ওই 16 කාලේ තමයි පහයවල් තුන හදන්නේ. අවුරුදු හත කාලේ මේ සුද්ධෝදන රජු අහනවා මේ කුමාරවරු කැමති මොනවටද මොනසෙල්ලම් කරන්නද? එතකොට ඇමතිවරු කියලා තියෙන පොරොහිතයෝ කියලා තියෙන මේ දිය ක්‍රීඩා කරන්න තමයි කුමාරවරු වැඩියෙන් කැමති. එහෙනම් පොකුණක් මවන්න ඕනේ. පොකුණක් හදන්න ඕනේ කියලා හිතනවා. හිතලා ඒ පොකුණු කාර්මිකයෝ ගෙනහල්ලා තන නියම කරාට පස්සේ සක්දෙවියන්ට හිතෙනවා මහා බෝසත්යන්ට මිනිස්යන්ගේ පොකුණක් පරිහරණය කරන්න සුදුසු නැහැ. දිව්‍යමය පොකුණක් තමයි පරිහරණය කරන්න සුදුසු. කියලා විශ්වකර්ම දිවපුත්‍රයා කතා කරලා කියනවා පොකුණක් මොකදෙන්ද කියලා. ඒ විශ්වකර්ම දිවපුත්‍රයා අහනවා මොන වගේ පොකුණක්ද කියලා. කියනවා මඩ නැති, වැලි නැති, මැණික් වලින් පතුල තියෙන සියලු රත්නයන්ගෙන් වටේට හැදිච්ච සුදස්සන මහා සූත්‍රය වගේ පඩිපෙළ රත්තරන් ඒ පඩිපෙළේ වැට මුතු සහ පබළු යනාදී වශයෙන් හදපු ਸਰව රතනමේ පොකුණක් හදන්න කියනවා. ඒකේ මඩ තහන මඩ බෑ කියලා කිව්වා. එනකොට පස්වනක් පියුම් තියෙන්නත් ඕනේ. ඉතින් විශ්වකර්මයට එහෙම කියනවා. කිව්වහම විශ්වකර්මයා ගිහිල්ලා ඒ නියම කරපු තැන රැලිනුමට ඒක හදලා ඉවර කරලා එනවා. ඒකේ මඩ නැතුව කොහොමද පස්වනක් පියුම් හැදුවේ කියලා කියන එකට කියලා තියෙනවා විශේෂ ලෝහ කටාරම් ඒ පොකුණේ මැද පා කරලා ඒ කටාරම ඇතුළට සුවඳ මඩ දාලා අන්න ඒ මඩවල පස්සනක් පියුම් හැදිලා ඒ කියන්නේ පැල මුල් තියෙන එකේ එළියට මල් යන විදිහට ඒක නිර්මාණය කරා කියලා. සුද්ධෝදන රජුරෝ පහවදාන ගිටලා සතුටු වෙනවා හරි. දෙවියෝ තමයි මේක මගේ පුතාට හදන්න ඇත්තේ. ක්‍රීඩා කරාලු ඊට පස්සේ. නොඑක් ඒ පිළිබඳ දේවල් තියෙනවා. ඉතින් අර පහවල් තුන හැදුවට පස්සේ තමයි ඔය සියලු ශිල්ප දක්වලා ඔය ස්ත්‍රීන් 196000ක් ඉන්න මාලිගා තුනට වාසයට ගිහිල්ලා තියෙනවා. බුදුරජාන් වහන්සේ මෙතන ප්‍රකාශ කරන මං ගිහි වෙලා ඉන්න කාලේ පංචකාමයෙන්ම සතුටු වුණා. ඒත් මම පස්සේ කාලෙක කාමයන්ගෙන් වෙන් වෙලා අබිනිෂ්ක්‍මණය කළා. කාමයන්ගෙන් තොරව අකුසලයන්ගෙන් තොරව විවේකයෙන් උපන් ධාන සමාපatti අසුරු කළා. ධාන වලට සම්බන්ධුණා. ඒ ධාන සමාපatti සුවය කියන එක දිව්‍ය සුවයටත් වඩා වැඩි. Taman විඳපු සැපට වඩා අඩු සැපයක් විඳින සත්‍යයක් දැකලා මට ආස හිතෙනවා. කියලා බුදුරජාණන් වහන්සේ අහනවා. කියනවා හරියට මාගන්දිය මෙහෙම උදාහරණයක්. ගෘහපතියෙක් ඉන්නවලු. ගෘහපතියෙක් හරි ගෘහපති පුත්‍රයෙක් හරි පංචකාමයෙන්ම සතුට වෙන ගෘහපතියෙක් හරි ගෘහපති පුත්‍රයෙක් හරි. මොකද මෙතන ගෘහපතියෙක් ගැනම කතා කරලා තියෙන්නේ ක්ෂත්‍රයෙක්වත් බ්‍රාහමණයෙක් ගැනවත් කතා කරන්නේ නැතුව කියන එකට විස්තර කරලා තියෙන්නේ ක්ෂත්‍රියෝ රජවරු ඒගොල්ලන්ගේ අදිෂ්ඨානය බලය ලබා ගැනීම. ඒගොල්ලන්ගේ අදිෂ්ඨානය බලය ලබා ගැනීම. ඒගොල්ලෝ වැඩි සැප විඳින්න හිතන්නේ නැහැ පොඩි කාලේ. බලය ලබාගත්තට පස්සේ යම්කිසි ප්‍රමාණයක් වෙන්දත් බලය රැකගන්න තමයි ගොඩක් මහන්සි වෙන්නේ. බ්‍රාහ්මණයෝ එහෙම නෙමෙයි. මන්ත්‍ර ආධාරන්නම තමයි හදන්නේ. අද කාලෙත් ඉන්නේ විද්‍යාඥයෝ වගේ අය මේ ඉගෙන ගන්නව තමයි බලන්නේ. විවාහ වුණත් ඒ ගැන සීයකුත් නැහැ. තව විභාගයක් කරන එක තමයි කරන්නේ. ඒ වගේ ඒ කාලෙත් බ්‍රාහ්මණයෝ වැඩිපුරම මන්ත්‍ර තමයි ආධාරලා දෙන්නේ. ඒ වුණාට මේ සිටුවරු කියන කට්ටිය යන්තම් ගණන් කරන්න ඉගෙන ගත්තට පස්සේ මොනවා හරි වෙලදාමක් කරලා සැප විඳින්න පුළුවන් දැන්. ඒකලු මේ ගෘහපතියෝ කියලා සාමාන්‍ය මේ සිටවරු අරගෙන තියෙන්නේ. උදාහරණයක් ගෘහපතියෙක් හරි ගෘහපති පුත්‍රයෙක් හරි පංචකාමයෙන් සතුට වෙනවනම් පස්සේ කාලයක ඊට පස්සේ සතුට වෙලා හැබැයි කයින් කරන හොඳ වැඩ කරනවා වචනයෙන් කරන හොඳ වැඩ කරනවා මනසෙන් කරන හොඳ වැඩ කරනවා ඒ තුන කරලා පස්සේ කාලයක තවුසා විසදේවිය අතර උපදිනවා ඉපදිලා එහෙ ඉපදිලා දෙවියන්ගේ පංචකාමයේ සතුට වෙනවා. ඒ සතුට වෙනේ දෙවියට මනුස්ස ලෝකෙ දිහා බැලුවාම තමන් කලින් සතුට වෙනා වගේ සතුට වෙන ගෘහපතිය දැක්කහම ලෝභ හිතෙනවද? ආස හිතෙනවද කියලා. මගන්දී කියනවා එහෙම වෙන්නේ නැහැ. ගෞතමයන් වහන්සේ එහෙම වෙන්නේ නැහැ. මොකද මනුෂ්‍ය කාමයට වඩා දිව්‍ය කාමයේ අතිශයින් සපවත්. ඒ හින්දා ඒ දෙවියට මේ මනුස්ස ලෝකයේ සැපට ආසයි දෙන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා අන්නේ වගේ මාගන්දිය මම කලින් පංචකාමයෙන්ම සතුටු වුණා. ස්ත්‍රීන්ගින්තර මාලිගාවලදී. ඒනට පස්සේ කාලෙක මම කාමයන්ගෙන් වෙන් වෙලා අකුසලයන්ගෙන් වෙන් වෙලා මේ දිව්‍ය සැපයටත් වඩා සැප තියෙන මේ සමාපatti සුවේ වින්දා. ඉතින් මම අර හීන වූ පංචකාමයට ඇලෙනවද? ඒකේ ಗುಣ කියනවද? නෑ එහෙම වෙන්නේ හරියට මාගන්ධිය මේ කුෂ්ඨ තියෙන පුරුෂයෙක් ඉන්න ළඟේ හැමතැනම කුෂ්ඨ තියෙන පුරුෂයෙක්. කුමීන් කනවලු. ඉතින් මේ නියපොත්තෙන් කසනවලු ඉතින් ඒ හින්දා. ඒ වනමුව කසනවලු නියපොත්තේ. සුවයක් හොයාගෙන මේ අඟුරු කබලක් රත් කරලා තවනවලු. ගිනි කබලකින් තවනවලු සනීපයි කියලා. මොකද ඒ සත්තු කණ එකටයි කහන එකටයි සනීපයක් ඇති. පස්සේ කාලෙක ඔහුගේ මිත්‍රයෝ ඇවිල්ලා නැත්තම් ඥාතියින් ඇවිල්ලා වෛද්‍යරෙක් ගෙන්නලා ඔහුට බෙහෙත් දීලා සුව කරනවා. ඉතින් සුව වුණාට පස්සේ කැමති තැනක ඔහු යනවලු. ඒ යනකොට ඉතින් දැන් ඉස්සර යන්න බෑනේ කැමතන ලෙඩෙක්. එකතන ඉන්න ඕනේ. පස්සේ කාලෙක හැමතැනම යනවලු. යනකොට එයාට තමන් හිටියා වගේ කුෂ්ඨ රෝගියෙක් හම්බුනවලු. කෘමීන් කනවලු ගිනි කබලකින් තවනවලු නියපොත්තෙන් කසා ගන්නවලු ඒ ඔක්කොම කරනවා. ඉතින් අහනවා අර පුරුෂයාට සනීපෙච්ච පුරුෂයාට ආසිතනද ගිනි කබලෙන් ආයි තවා ගන්න. එතකොට කියනවා මේ නෑ එහෙම ආසිතෙන්නේ නෑ. මොකද මේ රෝගේ තියෙනකන් විතරයි බෙහෙත් කරන්න ඕන. රෝගිය ඉවරුනට පස්සේ බෙහෙත් කරන්න ඕනේ නෑ කියලා මාගන්දි කියනවා. එතකොට කියනවා අන්නේ වගේ මම කලින් පංචකාමයේ සතුටුලා හිටියා. දැන් මම ඒ රෝගයෙන් සුව වෙලා ඉන්නේ. එතකොට මට අර පංචකාමයෙන් සතුට වෙන සත්‍යය දිහා බලලා සතුට හිතෙනවා. ආසිතෙන්නේ. එහෙම හිතෙන්නේ මොකද මේ චතුර්ථ ධාන සමාධිය කියන එක සමාපatti සුවය කියන එක දිව්‍ය සුවයටත් වඩා වැඩි. ඒ හින්දා හීන වූ පංචකාමයට මම ඇලෙන්නේ නැහැ. හරියට තව උදාහරණයක් කරනවා. හරියට මාගන්දිය කුෂ්ඨ තියෙන වන තියෙන පුරුෂෙක් කෘමීන් කනවා. නියපොත්තෙන් කසනවා. අඟුරු කබලකින් තවනවා. පස්සේ කාලෙක ඔහුගේ නෑයෝ මිත්‍රයෝ එකතු වෙලා බෙහෙත් කරලා ඒ රෝගෙන් සනීප කරනවා. සනීප කරාට පස්සේ සනීප වුණාට පස්සේ පුරුෂයාව හොඳ ශක්තිවන්ත පුරුෂෝ දෙන්නේ දෙපැත්තෙන් අල්ලගෙන ගිනි කබල දිහාට අදිනවා. අදිනකොට අර පුරුෂයා කොහොමද වෑයම් කරනවද ඒකෙන් පැනලා යන්නේ? එතකොට කියනවා ඔව් වෑයම් කරනවා. මොකද ගිනි කබලට අදින එක මහා දුකක්. ඉතින් බුදුරජාන් වහන්සේ ආනවා මේ දැන් විතරද දුක කලින් දුකක් නෙමෙයිද? දැන් කලින් අර කුෂ්ඨ රෝගේ තියෙනකොට තවනකොට දුකක් නෙමෙයිද? දැන් විතරද දුක කියලා. ඒතර මාගන්දී කියන ගෞතමයන් වහන්සේ මේ දැන් විතරක් නෙමෙයි කලිනුත් දුකයි. ඒ වෙලාවේ කාය ප්‍රසාදේ විකෘති වෙලා තිබ්බේ. කාය කියන එක විකෘති වෙලා තිබ්බේ. ඒ හින්දා අර දුක තියෙන එකත් සබ හැටියට තමයි තේරුනේ. පස්සේ සනීපුණාට පස්සේ ඒක දුකක් හැටියට තමයි වැටෙන්නේ. හැම වෙලේම ඒක දුකයි. ඒකට කියනවා මේ මාගන්ධිය අන්නේ වගේ අතීත කාලයේ පංචකාමයේ දුකයි. අනාගතයේත් පංචකාමයේ දුකයි. වර්තමානයේත් පංචකාමයේ දුකයි. ඒ වුණාට අපේ සිත විකෘති වෙලා හින්දා එක සැපයක් හැටියට වැටහෙනවා. එගෙන පුතග්ජනයාගේ සිත විකෘති වෙලා තියෙන්නේ. අන්න ඒ හින්දා මේක සැප හැටියට තේරෙනවා. නැතු ඇත්තටම සැපක් නෙමෙයි තියෙන්නේ. තව උදාහරණයක් නැත්තම්. මේ කෘමීන් කන වනය තියෙන කුෂ්ඨ තියෙන වන වෙලා තියෙන පුරුෂයෙක් අඟුරු කබලින් කය තවනවා. අඟුරු කබලින් කය තවමින් වනයේ මුව නියාගින් කසනවා. නිය පොත්තෙන් කසනවා. ඒ කසනකොට ඔහුට සියුම් ආස්වාදයක් දැනෙනවා. තුවාල කබලක් නිය පොත්තෙන් කසලා තියෙනවනම් අන්න ඒ කට්ටිය එක දාන්න. ඒ තුවාල කබලේ කට නියාගින් කසනකොට සිව්ම ආස්වාදයක් අන්න ඒ වගේ මේ මිනිස්සු වන වෙලා තියෙන විකෘති වෙලා තියෙන ඒත් පංචකාම සැපය විඳලා මේ ඊතා අල්ප වූ සැපය විඳලා මහා සැපයක් කියලා හිතාගෙන ඉන්නේ මේක තමයි මේ අපි කෑම කාලා හොයන සැප පින්තූර බලලා හොයන සැප සින්දුවක් අහලා හොයන සැප හොඳ සැපක් කියලා අපි හිතන් ඉන්නවා ඒත් ඒක එහෙම නෙමෙයි අර වනේ මුවනේ පොත්තෙන් කහනා වගේ අල්ප වූ සුවයක්. මොකද ඒ කාම තෘෂ්ණාව තියෙනකොට කාම තෘෂ්ණාවෙන් කාමයන් හොයන්න දැවිල්ලක් තියෙනකොට කාම පිපාසයක් තියෙනකොට ඒක සැපයෝගේ තේරෙනවා. මොකද විකෘති වෙලා තියෙන මනස. ඉන්ද්‍රියන් ඔක්කොම විකෘති වෙලා තියෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ආනවා මාගන්ධිය සැප විඳ විඳ ඉන්න රජෙක් හරි රජමහා ඇමතියෙක් හරි ඒ සැප විඳිනක කාම තෘෂ්ණාව අතාරින්නේ නැතුව කාම තණ්හාව අතාරින්නේ නැතුව ඇතුළත සංසුන් වෙලා වාසය කරා සාන්ත වුණා කියලා ඔබ අහලා තිනවා ගෞතමයන් වහන්සේ මම එහෙම අහලා නැහැ රජෙක් හරි රජාමතියෙක් හරි පංචකාමයෙන් සතුට වෙලා ඉඳලා ඒ කාම තෘෂ්ණාව කාම තණ්හාව අතෑරලා මිසක් අතාරින්නේ නැතුව සංසුන් වාසය කරා කියලා සනසුනා කියලා මම අහලා නැහැ එතකොට බුදුන් වහන්සේ දෙනවා හොඳයි මාගන්දිය. බොහොම හොඳයි මමත් එහෙම අහගෙන. මාගන්දිය අහලා තියෙනවද යම්කිසි ශ්‍රමණේක හරි බ්‍රාහමණේක හරි තෘෂ්ණාව අතෑරලා අතුලත සංසුන් වාසය කරා කියලා. මාගන්දිය කියනවා මම අහලා තියෙනවා. පැවිදි වෙච්ච කෙනෙක් අහ එහෙම වෙලා තියෙනවා අහලා තියෙනවා. එතකොට බුදුන් වහන්සේ කියනවා මේ ප්‍රීතිවාක්‍ය කියනවා. ආරෝග්‍ය පරමාලාභ නිබ්බාණං පරමං සුඛං අට්ඨංගිකෝච මග්ගාණං හේමං අමතගාමිනම් ආරෝග්‍ය තමයි උතුම් වූ ලාභය නිර්වාණය තමයි කෙලවරට තියෙන සැප නිබ්බාණ පරමං සුඛං අට්ඨංගිකෝච මග්ගාණං අට අංගයකින් යුත් මාර්ගය හේමං අමතගාමින ക്ഷേම භූමියේ පමනනවා අමෘතයට යන පාර එහෙම කිව්වහම මාගන්ධිය කියනවා ආශ්චර්යයි ගෞතමයන් වහන්සේ අද්භූතයි. මොකද ගෞතමයන් විසින් ආරෝග්‍ය පරමාලාභා නිබ්බාණම් පරමං සුඛං කියන පද දෙක කිව්වා. ඉතුරු පදයක් කිව්වා. ඒ දෙක නෑ. මේ දෙක අපේ සූත්‍රවල. මේ දෙක අපේ සූත්‍රවල. අපේ ආචාර්ය මහාචාර්යවරුත් పూర్ව පරිබ්‍රාජක කලින් හිට පරිබ්‍රාජක මේ කියලා තියෙනවා. පුදුමයි. මේ ඒ හින්දා මේ වචන දෙක අපි දෙදෙනාගේ මේ ආගමේ සමානයි. කියලා ඉතින් සතුටක්. එහෙම කිව්වම කියන මාගන්ධිය මාගන්ධිය බහලා තියෙනනේ ආරෝග්‍ය තමයි උතුම්ම ලාභේ. නිර්වාණය තමයි උතුම්ම සැපේ. ඉතින් මේ ආරෝග්‍ය මොකද්ද? මේ නිරෝගී බව මොකද්ද? ඒ සැපේ මොකද්ද? සැපේ මොකද්ද කියලා. එතකොට මාගන්ධිය තමන්ගේ අතපය අතගාලා කියනවා සමුදෞතමයන් වහන්සේ මේ තමයි ආරෝග්‍ය. මට දැන් කිසි රෝගයක් නැහැ. මේ තමයි නිවන. මට දැන් කරදරයක් නැහැ. බුදුරජාන් වහන්සේ කියනවා හරියට මාගන්ධිය උපතින් අන්ධ පුරුෂයෙක් හොඳ නරක රූප දකින්න නැහැලු. නිල් කහ රතු සුදු රූප දකින්නේ හොඳ නරක දකින්නේ නැහැ, තාරකා රූප දකින්නේ නැහැ, සඳහිරු දකින්නේ ඒත් ඔහුට අහන්න ලැබෙනවා මේ සුදු වස්ත්‍රය නම් අතිශයින්ම පිරිසිදුයි. අනිකර සුදු වස්ත්‍රය, සර්ව ධවලමය වස්ත්‍රය අතිශයින්ම පිරිසිදුයි. ඉතින් ඔහු ඒ හොඳ වස්ත්‍රය හොයාගෙන යනවා. මේ උපතින්ම අන්දේ. එක්තරා පුරුෂයෙක් කුණු තැවුරුන දැල තැවුරුන වස්ත්‍රයක් දීලා කියනවා මිත්‍රයා මේක තමයි මේ අර සුදු වස්ත්‍රය. මේක තමයි මේ පිරිසිදුම වස්ත්‍රය කියලා. ඒ අන්ධ පුරුෂයා මේ දකිමින්මද ඒක පිළිගන්නේ? නැත්තම් මේ ඇස් ඇති කෙනාගේ බස් අදහලා විතරද ඒක පිළිගන්නේ? අන්ධ පුරුෂයා දකින්න විදියක් නැහැ. අනික් අය කියන ඉඳ ඒක පිළිගන්නවා. බුදුරජාණන් වහන්සේ කියන අන්න ඒ වගේ මාගන්ධිය මේ අන්න වූ පරිබ්‍රාජකයෝ අන්ධයෝ වගේ ඇස් නැත්තෝ වගේ ආර්යෝග්‍ය දකින්නේ නිර්වාණය දන්නේ නැහැ ඒ වුණත් ආර්යෝග්‍ය පරමාලාභා නිබ්බානම් පරමසුඛං කියන සූත්‍රය කියනවා ඒ මොකද පෙර විසූ අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේලා විසින් මෙන්න මේ ගාථාව ප්‍රකාශ කරා ආරෝග්‍ය පරමාලාභා නිබ්බානම් පරමං සුඛං අට්ඨංගිකෝච මග්ගාන ඛේමං අමතගාමිනං දැන් ක්‍රමක්‍රමයෙන් પરම්පරානුගත එය පෘථග්ජනගත වෙලා ඒ හින්දා මූලපද දෙක විතරයි තියෙන්නේ ඒකේ තේරුම දන්නේ මාගන්ධිය තොපගේ රෝගයක් වැනි වූ සරව පිරුණ gediyak වැනි වූ තුවාලයක් වැනි වූ ආබාධයක් වැනි වූ ශරීරය පෙන්නලා ගෞතමයන් වහන්සේ මේ තමයි නිරෝගීභාවය මේ තමයි නිවන කියලා මට ලෙඩක්ම තමයි වෙන්නේ. මාගන්ධිය තොපටේ ආරෝග්‍ය දකින්න ඇහක් නැහැ. තොපටේ නිවන දකින්න තරම් ඇහක් නැහැ. එහෙම කිව්වහම මාගන්ධිය පරිබ්‍රාජක කියනවා භාග්‍යවත් ගෞතමයනි මම මෙහෙම පැහැදිලා ඉන්නේ. යම් විදිහකින් මම මේ ආරෝග්‍ය දකින්නවා නම් යම් විදියකින් මම මේ නිවන දැනගන්නවා නම් අන්න ඒ විදියට ධර්ම දේශනා කරන්න භාග්‍යවත් ගෞතමයන් වහන්සේට පුළුවන්. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා මාගන්ධිය යම් විදියකට උපතින් අන්ධ පුරුෂයෙක් කළුසුදු රූප දකින්නේ නිල් කහ රතු රූප දකින්නේ තාරකා රූප දකින්නේ සඳහිරු දකින්නේ ඔහුගේ යාළුවෝ නෑයෝ වෛද්‍යවරයෙක් එක්කන් එනවා ඉතින් ඒ වෛද්‍යවරයා බෙහෙත් කරනවා. ඒ බෙහෙත් කරාට ඇස් පේන්නේ ඉතින් ඒ වෛද්‍යවරයාට වෙහසක් විතරයි. ඒ වගේ මාගන්දිය මම තොපට මේ ආරෝග්‍ය මේ නිවන කියලා ධර්මයේ දේශනා කරනවා. ඒත් නුඹට ඒ ආර්ගය දැයින් නැත්තම් ඒ නිවන තේරෙන්නේ නැත්තම් මට වෙහෙසක් විතරයි. ඒකට මාගන්දී කියනවා නැවතත් දෙවනි පාර ආයචනා කරනවා. භාගතුන් වහන්සේ මම මේ විදිහට පැහැදිලා ඉන්නේ භාගතුන් වහන්සේ ගැන. යම්සේ මම මේ ආරෝග්‍ය දැනගන්නවද? යම්සේ මම මේ නිවන දැනගන්නවද? අන්නේ විදිහට ධර්මයේ දේශනා කරන්න භාගතුන් වහන්සේ සමත් භාගතුන් වහන්සේට පුළුවන්. ඒතකොට කියනවා මාගන්ධිය හරියට උපතින් අන්ධ පුරුෂෙක්. හොඳ නරක සුදු කළු රූප දකින්නේ නැහැ. නිල් කහ රතු සුප දකින්නේ නැහැ. තාරකා රූප දකින්නේ නැහැ. සඳහිරු දකින්නේ නැහැ. ඉතින් ඔහුට අහන්න හම්බ වෙනවා සුදු වස්ත්‍රය අතිශය නිර්මලයි. කුණු වලින් තොරයි. ඉතින් ඔහු ඒ සුදු වස්ත්‍රය හොයාගෙන ගියාම එක්කෙනෙක් නරක වස්ත්‍රයක් දැලි කුණු තවුරුණු වස්ත්‍රයක් දෙනවා. ඔහු ඒ වස්ත්‍රය බොහොම ආදරයෙන් තියන් ඉන්නවා. ඇල්මෙන් තියන් ඉන්නවා, ගෞරවයෙන් තියන් ඉන්නවා. පස්සේ කාලෙක ඔහුගේ යාළුවෝ නෑයෝ එක්කහු වෙලා වෛද්‍යවරයෙක් ගෙනහල්ලා ඔහුට ඌර්ධව විරේචන, අදෝ විරේචන අංජන ප්‍රත්‍යංජන නස්ස කර්ම කරලා ඔහුගේ ඇස් පාදනු. ඒ ඇස් පෑදුවට පස්සේ ඔහු අර තමන් සුදු වස්ත්‍රය කියලා හිතන් හිටපු වස්ත්‍රය දිහා බැලුවාම තේරෙනවා මේ වස්ත්‍රය සුදු නෙමෙයි. නිර්මල නෙමෙයි කියලා දැනගන්න ලැබෙනවා. එතකොට මේ වස්ත්‍රය හොඳයි, නිර්මලයි, සුදුයි කියලා කලින් දුන්න කෙනාව සතුරෙක් හැටියට සැලකනවා. ඔහුගේ ජීවිතය නැති කරන්න ඕන කියලා හිතනවා. මම මෙච්චර කල් රවට්ටලා තිබ්බට ඒ වගේ මාගන්දිය තොපට මම තොපට ධර්මයේ දේශනා කරනවා. මේ තමයි ආරෝග්‍ය, මේ තමයි නිවන. ඉතින් තොපේ ආරෝග්‍ය දැනගන්නවා. නිවන දැනගන්නවා. ඒ එක්කම තොපට ඇස පහළ වෙනවත් එක්කම පංච උපාදානස්කන්ධෙහි තිබ්බ ඇල්මක් රාගයක් තියෙනවනම් ඒක නැති වෙනවා. ඒක නැති වුණාම තොපට මෙහෙම හිතෙනවා. මිත්‍රේනි මම ඒකාන්තෙම බොහෝ කාලයක් රැවටලා ඉඳලා තියෙන්නේ. මම රූපය මගේ කියලා මේ ඇඟ මගේ කියලා මම රැවටලා හිටියේ. මේ සැප දුක කියන වේදනා ස්කන්ධය මගේ කියලා උපාදාන කරගෙන හිටියා. තදින් අල්ලගෙන හිටියා. මම මේ ඉගෙනගත්ත දේවල් මගේ දැනුම මගේ මතකය මගේ කියලා මම තදින් අල්ලගෙන හිටියා රැවටලා හිටියේ. මං කරපු පින්පව් ටික සංස්කාර ස්කන්ධය අල්ලගෙන හිටියේ රැවටලා හිටියේ. මේ සිතුවිලි මගේ කියලා මං අල්ලගෙන හිටියේ. මං රැවටලා හිටියේ. දැඩි කොට අල්ලා ගැනීම නිසා උපාදාන වෙනවා. ඒ උපාදාන තියෙන නිසා උපාදාන පවතින තාක්කල් භවය කියලා එකක් තියෙනවා. ඒ භවය කියන්නේ ජීවිත ජීවිතය කියලා එකක් තියෙනකොට ඉපදීමක් පේනවා. ඉපදීමක් පේනකොට වයසට යාමකුත් පේනවා. මරණයකුත් පේනවා. දුක් වීමක් කිය කියා හැඬීමක් ශෝක පරිදේව ශාරීරික දුක්ඛයක් මානසික දෝමනස්සයක් දැඩි වෙහෙසීමක් උපායාසයක් පේන්න තියෙනවා. මෙන්න මේ විදිහට සියලු දුකේ ඉපදීම සිද්ධ වෙන්නේ. එහෙම කියලා කිව්වහම මාගන්ධය කියනවා භාගතුන් වහන්සේ මම මේ විදිහට භාගතුන් වහන්සේ ගැන පැහැදිලා ඉන්නේ තුන්වෙනි පාර කියනවා. යම් විදිහකින් මම මේ ආසනයෙන් නැගිටින්න කලින් අස්පාදකන නැගිටින විදිහට ධර්ම දේශනා කරන්න ඔබ වහන්සේට පුළුවන්. හරි එහෙනම් මාගන්ධිය තොප සත්පුරුෂයන් ආශ්‍රය කරන්න. යම් කාලයක තොප සත්පුරුෂයන් ආශ්‍රය කරන්න පටන් ගත්තද අන්න ඒ කාලේ ඉඳලා තොප සදහම් මහන්න පටන් ගන්නවා. ධර්ම ශ්‍රවණය කරනවා. යම් කාලයක පටන් ඔබ ධර්මය අහනවද? එකල පටන් ඔබ ධර්මය අනුව ජීවත් වෙන්න පටන් ගන්නවා. යම් කාලයක තොප ධර්මය අනුව ජීවත් වෙන්න පටන් ගන්නවද? අන්න ඒ දවස පටන් මෙන්න මේ දේවල් රෝග මෙන්න මේ දේවල් හැරෝ පිරුණ ගෙඩි මේවා තුවාල යම්කිසි නිවනක් තියෙනවා නම් රෝගයක්වත් ගෙඩියක්වත් තුවාලයක්වත් නැහැ. ඒ සියල්ලම ඉතුරු නැතුවම නැති වෙන තැනක් තමයි නිවන කියලා කියන්නේ. මෙන්න මේ ආකාරයට උපාදාන නැතිවීමෙන් භවය නැති වෙනවා. භවය නැතිවීමෙන් ඉපදීම නැති වෙනවා. ඉපදීම නැති වූ නිසා වයසට යාමක් නැති වෙනවා. මරණයක් නැති වෙනවා. ශෝක වීමක් නැති වෙනවා. පරිදේවයක් නැති වෙනවා. කිය කියා හැඬීමක් නැති වෙනවා. දුක්ඛ දෝමනස්සයක් නැති වෙනවා. පායාසයක් නැති වෙනවා. මෙන්න මේ ආකාරයට සියලු දුක්ඛයාගේ නිවීම, Nirodhe නැතිවීම සිද්ධ වෙනවා. තොපම දැනගන්නවා. මෙන්න මේ ආකාරයට තොපම දැනගන්නවා. මෙහෙම කිව්වහම මාගන්ධිය පරිබ්‍රාජකයා කියනවා භාගතුන් වහන්සේ ඊටාම හොඳයි. ඉතාලම හොඳයි භාගතුන් වහන්සේ යටිහුරු කරලා තියෙන දෙයක් උඩුහුරු කරනවා වගේ වහලා තිබ්බ දෙයක් අරිනවා වගේ පාර වැරදිච්ච කෙනෙකුට මඟ කියලා දෙනවා වගේ ඇසැත්තෝ රූප දකිත්වා ඇස් තියෙන අය රූප බලත්වා කියලා අඳුරෙහි තෙල් පානක් දැල්වනවා වගේ භාගතුන් වහන්සේ නොඑක් කවුරුන් ධර්මයේ ප්‍රකාශ කරා ඒ මම භාගතුන් වහන්සේ සරණ යනවා ධර්මයක් භික්ෂු සංඝයා සරණ යනවා භාගතුන් වහන්සේ වෙත පැවිද්ද ලැබෙනවා නම් හොඳයි උපසම්පදාව ලැබෙනවා නම් හොඳයි කිව්වම් භාගතුන් වහන්සේ කියනවා මාගන්ධිය අන්‍ය තීර්ථකයෝ අන් ආගමිකයෝ මේ සසුනේහි පැවිදි වෙන්න කැමති නම් උපසම්පදාව කැමති නම් මාස 4ක් පිරිවෙස් පුරන්න ඕනේ මාස 4ක් පිරිවෙස් කාලයක් ඉන්න ඕනේ අන්නේ මාස 4ට පස්සේ භික්ෂූන් ආරාධිත සිත් ඇත් වුණොත් ඒ කියන්නේ ඒ භික්ෂුන් කැමති වුණොත් ඔහුව පැවිදි කරන්න ඔහුව පැවිදි කරලා ඔබ සම්බන්ධ. ඒත් මේ සම්බන්ධයෙන් ඔබ සම්බන්ධයෙන් මම පුද්ගල නානාත්වය දන්නවා. ඔබ සම්බන්ධයෙන් මම දන්නවා කියලා කියන්නේ. එතකොට මාගන්දී කියනවා ඉතින් භාගතුන් වහන්ස අන්‍ය ආගමිකයෝ මාස 4ක් පිරියස් කාලයක් පුරන්න ඕන නම් මම අවුරුදු 4ක් ඉන්නවා. අවුරුදු 4කට පස්සේ භික්ෂුන් කැමති නම් මාව පැවිදි කරලා උපසම්පදා ඊට පස්සේ භාගතුන් වහන්සේ වෙත මාගන්දී පැවිදි වෙනවා. භාගතුන් වහන්සේ පිරිස් කාලයක් දෙන්නේ පැවිදි වෙලා උපසම්පදා වෙනවා. ඉතින් උපසම්පදා වෙලා ටික කාලයක් ගියට පස්සේ මාගන්දීය භික්ෂුව තනියම වීරය වඩලා භාවනා කරලා කෙලස්තාවන වීරයෙන් සිහියෙන් ප්‍රඥාවෙන් වාසය කරලා යම්කිසි කුල පුත්‍රයෙක් මේ ශාසනය පැවිදි වෙලා ලබාගත යුතු උතුම්ම ඵලය ලබා ගන්නවා. ඉතින් ඔහුට තේරෙනවා තව කරන්න දෙයක් ඉතුරුලා නැහැ. සියලු දේ කරලා ඉවරයි. දැන් ඉපදීම නැති වුණා. ආයි වෙන කරන්න දෙයක් නැහැ. සියලු දුක් කෙලවර වුණා. ඉතින් මේ මාගන්ධිය භික්ෂුවත් රහතන් වහන්සේලා අතරි කෙනෙක් වුණා. මාගන්ධිය සූත්‍රය මජ්ක්‍ධිම නිකාය